සියලු දෙනාටම පෙරවන් සරණයි අපි සාස්ත්‍රීය වැඩ පිළිවෙල ආරම්භයක් වශයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවයි යොදලා තියෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් මම පුරුදු පරිදි පටන් අර ගන්නවා කෙසේ නමුත් ඒ අතරමැදදී මතිමතාන්තර එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රතිමාකලා ඉදිරිපත් කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ හා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ යන වචන දෙක ඔබ වහන්සේගෙන් අසා ඇත. මේ දෙක ගැන විස්තර පහදා දෙන්න. යෝගියාට භාවනාවේදී කුමන අවස්ථාවකදී මේ උපයෝගී වේද? දැනගත හැකි වේද? අනින්ද්‍රිය ප්‍රතිබද්ධ අවස්ථාව දැනගන්න ආකාරය පහදා මැනවි. ඒකට මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ දෙක මගේ දේශනාවල දුඟාක් ප්‍රශ්න කර වචන දෙකක් වෙලා තිබුණා. ඒ මේ දෙක අහු නැති සම්ප්‍රදාන කුල දැනුම තියෙන අය මේකට කිසිම අභියෝග කරා අනවශ්‍ය ප්‍රශ්න මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා මේ භාවනාවේදී නැති දේවල් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මේ ඒ වගේ මේක අත්දකින්න පුළුවන් කියන එකක් කිසිම දැනක පොත්පත්වල සඳහන් වෙලා නැහැ. ඒ නිසා මේ අලුත් එකතු කිරීම කියන එක මේ දෙක යන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ සහ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ කියන විඥානයේ සම්බන්ධයෙන් තමයි විශේෂණ පද්ධතිය තියෙන්නේ. ඒක හැබැයි මේ භාවනාවට සම්බන්ධ කරන තුනට යම් යම් තැන් වල සංග්‍රහ බන්තල ලිඛිතව දකින්න පුළුවන්. මේ මහසි සායදගේ පොත පරිවර්තනය කරනකොට ඒ ශාස්ත්‍රීය තිබුණා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති රූප ධර්ම වලින් කවදාවත් දුකක් උපදින්නේ නැහැ කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති කිසිම සංසිද්ධියකින් අපිට චේතනා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකෙන් දුකක් හෝ අනිත්‍ය ධර්මයක් බලපෑමක් අපිට එන්නේ නැහැ කියලා. අපිට දුක හෝ අනිත්‍ය අනිත්‍යන දුක් අනිත්‍ය දුක්ඛ දෙක අපිට ප්‍රශ්නයක් වෙන්නේ යම් විදියකට ඒක අපේ ඉඳුරන් හා බැඳුනට පස්සේ. ඉඳුරන් හා බැඳිච්ච නැති කිසි දෙයකින් දුකක් අපිට ඇති වෙන්නේ ස්වභාවයෙන් ඉඳුරන් හා බැඳිච්ච දේවල් මගේ කියලා ගන්න ගැතියක් තියෙනවා මම දැක්ක දේ මම අහපු දේ මම හිතපු දේ මම සොයාගත්ත දේ කියලා ඒ දේ මම හොයාගත්ත මම දැක්ක කියන දේ තමයි අපිට දුක සහ අනිත්‍ය දනවන්නේ ඒ දේවල් අපි සාමාන්‍යයෙන් ප්‍රියයි මනාප වශයෙන් තමයි කියන්නේ ඒක සර්වඥ දේශනාවේ සඳහන් වෙන්නේ පෙනසෝ ජායති සෝකෝ කියලා අපි යමක් මේ ලෝකේ ප්‍රේමයි කියලා ඇල්ලුවොත් එතෙන් තමයි දුක පහළ වෙන්නේ. එහෙම නැත්නම් පියසෝ ජායති සෝකෝ ප්‍රියයි කියලා අපි අංකසතරක් ලෝකයෙන් කොටසක් වෙන් කරගත්ත ගමන් එතෙන් තමයි දුකේ. අපි හිතන්නේ ඇත්තටම ප්‍රේමයෙන් ප්‍රියෙන් අපිට සැප දෙනවා කියලා. නමුත් ගැඹුරෙන් බලනකොට යම් තාක් අපිට ප්‍රිය දේ තියෙනවා නම් ප්‍රේමනේ දේ තියෙනවා නම් ඒ දේ තුළින් තමයි අනිවාර්යයෙන්ම දුක ඉන්නේ. පියතෝ ජායති ප්‍රේමතෝ ජායති සෝක ඒක නිසා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්නීම සහ ප්‍රිය වස්තුන්ගෙන් එක්වීම කියන එක දුක්ඛ සත්‍යයේ සෑහෙන ලොකු කොටසක් ඉස්සර වෙනවා. ඒ ප්‍රියාප්‍රිය බව පහළ වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදයෙන් තමයි. ඉන්ද්‍රිය හා බැඳුන් නැති අනන්ත ප්‍රමාණ චක්‍රවාට තියෙනවා. අනන්ත ප්‍රමාණ දේවල් කියන එකකින්වත් අපිට ඒව වෙනස් වුණයි කියලා හෝ දුකක් අපිට එන්නේ නැහැ. ඒක නිසා අපිට භාවනාවේදී භාවනා කළ යුත්තේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටස් පමණමයි. මොකද එතන තමයි දුක හට ගන්න තැන ඒ තමයි නිවන තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපේ විඥානයේ බැඳිලා තියෙන අසවල් ඉන්ද්‍රියට කියලා ඇහි පෙනීම පේනවා නම් ඒක මෙනෙහි කරලා දැන ගැනීම භාවනාවක් වෙනවා. මේ වෙලාවේ තියෙන ශබ්ද ඇහිම නම් පේනවා නෙවෙයි අහනවා කියලා දැනගන්න එක මේක මෙනෙහි කරන එක භාවනාවක් වෙනවා. ගඳ බලනවා නම් රස බලනවා නම් පහස ලබනවා නම් හිතනවා නම් මේ ඉන්ද්‍රිය විඥානේ බැඳලා තියෙන කොමන ඉන්ද්‍රියද කියලා දැන ගැනීම පවා භාවනාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් ගැන දෙනවා මොකද මේ කිසියම් න්‍යායපත්‍රකින් තොරව මේ විඥානය ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසට පැන පැන පැන පැන ඉන්නවා. මේක නිකන් සර්වචන් දේශනා කියන පිස්සු අඳුරේ කොහේ කියන. ඒ වඳුර එල්ල කරලා නෙමෙයි පණින දකින දෙයට පයි. ඒක නිසා කොයි වෙලාවෙ ඇහි සිනද කනේ සිනද නාසයේ සිනද කියලා කිසිම කෙනෙකුට පූර්ව නිගමනයක් කරන්න බෑ. ඒ නිසා අපි කිව්වට අපිට තේමාවක් නෑ ජීවිතේ. අපි කිව්වට අපිට කොන්දේට පළක් නැහැ. අපිට කිව්වට අපිට න්‍යාය පත්‍රයක් නැහැ. කොහෙට යනවද කියලා ගන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් ඉන්දියන් හා බැඳෙන විඥානයේ ඒ වගේ තියෙන ශීඝ්‍ර වෙනස් වෙන හැටි, පූර්ව නිගමනයකින් තොර වෙනස් වෙන හැටි, එහෙම නැත්නම් න්‍යාය පත්‍රයකින් තොර වෙනස් හැටි දැක්කොත් ඒත් ඇති වෙනවා අනාත්ම දකින්න. නමුත් ඒ වගේ තියෙන ශීඝ්‍ර භාවය ලහුපරිවර්ත ස්වරූපේ නිසා විඥානයේ ලහුපරිවර්ත ස්වරූපේ නිසා පෙනීමේ තිබිල ඇහිමට ගිහිල්ලා ආය පෙනීමට ඇවිල්ලා හිත මායා කරන්න පුළුවන් ඇහිමයි පෙනීමයි දෙකම එකරුමයි කියන. ඒ තරම් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒ වේගය වැඩිකම නිසා අපිට හිතෙනවා ඉඳුරන් දෙක තුනකින් එකවර වැඩ වෙනවා වගේ. ඒ නිසා මේක දැනගෙන කාලයේ කාලයේ අන්තිම ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් කපන්න පුරුදු වෙච්ච කරන්න විතරක් තේරෙනවා යූසුළු බව නිසා දෙක තුනක් පේන වගේ පේනවා කියන. ඒ යූසුළු බව ඇති කරගත්තේ නැති කෙනාට පේන්නේ ආනගමන් දකින්න දකින්නම පේනවා කියන. නමුත් ඒ තරම් ඉක්මනට හිත මාරු වෙන නිසා ඒක දකින්න නම් you have to thin slice the time කියලා කියනවා. කාලේ ඉතාමත් පුංචි පෙත්තට පෙති ගහන්න පෙති ගහන්න ගියොත් තේන්න පටන් ගන්නවා එක වෙලාවට එක වැඩේ කරන්න කියලා. ඒ කරන වැඩේ න්‍යායපත්‍යක් නැහැ. ඒ සඳහා පෙත් මාමා මේ ටෙලිවිෂන් එකේ channels වගේ channels 6යි තියෙන්නේ. ඒ channels 6න් මන මන ආයතනය ඉතාමත් අමාරු ඒක වෙනවා නාම ධර්ම වලට ඇහ කන දිව නාසය කය කියන වෙන රූප ධර්ම වලට. ඒකදී සර්වඥාන්සේ විස්තර කරන මේ වගේ වැඩ පිළිවෙල පෙන්නකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති කියලා චක්කෝ විඥානය විස්තර කරලා ඊට පස්සේ සෝත ධාන ජීවා කය කියන එක තමයි සඳහන් කරන්නේ. ඒ තමයි කෙලෙස් ඇතිකරන ස්වරූපේ වැඩියෙන්ම අපිට කෙලෙස් උපදවන්නේ චක්කු විඥානේ නැත්නම් චක්කු ප්‍රසාදේ නැත්නම් චක්කු ඉන්ද්‍රියේ. නමුත් භාවනා කරනකොට පටන් ගන්න වෙන්නේ කායින්සියෙන්. මොකද කායින්සිය තමයි සම්මත අඩුවෙන් වැඩ වේගයේ සිද්ධ වෙන්නේ. ඒකාවත ජීවහයින්ද්‍රිය ඊගාට ඝාණේන්ද්‍රිය ඊගාට සෝතේන්ද්‍රිය ඊගාට චක්කුේන්ද්‍රිය ඒ නිසා ආධුනිකයට කියනවා ඒ ඉන්ද්‍රිය පහ වහන්නේ කියලා. වහලා මේ කායින්ද්‍රියට යොමු කරවන්නේ කියන්නේ. එතකොට මේ අර පුහුණු වෙන කෙනා වාහනයක් පුරුදු වෙන කෙනා සෙනඟ නැති පාළු පාරකට ගිහිලා පුරුදු වෙනවා වගේ ඉන්ද්‍රිය සිද්ධි අඩු තැනකින් පටන් ගන්න කියනවා. ඒක තමයි මේ අර මහශිව ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ ඈත පළාතක මේ තමන් ඉඳගෙන කාර්ය බහුල භාවයේ හේතු ගන්නවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට සංවේග පාළ වෙලා තියෙනවා. මම පන්ති 18ක උගන්වන උදේ ඉඳලා හැන්දානකම් මහන්සි වෙන පොස්ස කෙනෙක් වගේ හිටියට මගේ ශිෂ්‍යයෝ තම තමන්ගේ වැඩ කරන කියනවා මම තාමත් නැරෙන්නවත් වෙලාවක් නැති මිනිහෙක් කියලා සංවේගය උපදিলা ගව් 120ක් ඈත ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ පුංචි ආරණ්‍යයක් හම්බලා දෙනවා විස ස්වාමීන් වහන්සේ 39ක් ඉන්න 39 ඔක්කොමලා දැනගෙන තියෙනවා මේ මහසි මහසිව හාමුදුරුවෝ මේ සර්වචනස වැඩ ඉන්න කාලේ සිද්ධිය මේ මාන්නකාරය කියන දැනුවාකින් වාදනේ පිළිලා තියෙන මොකක්ද අහන්න බෑ දැන්